යසුනේ ජූලි මාස 13 වෙනිදා සතිඳා වේබල්ල සූත්‍රය 11 වෙනි දේශනාව. හේතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බයි අපි ගීපාර කතා කළේ මේ පුනරුත්පත්තියයි. පුනරුත්පත්ති අපි කියුවා මේ නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් බව. විතරම අපි මරණය ඉපදෙනවා. එතකොට ඒ ඉපදීම මැරීම සිද්ධ වෙන ආකාරය පරිසාවිදිර විස්තර විස්තර කරපැයි කිව්වා අවිද්‍යා නිවරණයයි සංඝාසාය සංයෝජන අවිද්‍යා නිවරණය සංඝා සංයෝජන. ඒකට මේ පෙන්වන්නේ මොකද්ද? සත්‍ය කියන ඇලීම. දැන් අපි වචන එක එක පැත්තට හැරිලා ඉතින් නමුත් ඒක නියම පැත්තට හැරෙනකොට මේ සත්‍ය කියන ශක්ති ක්‍රියාවක් තමයි සත්‍ය කියන ක්‍රියාවයි අපේ ජීවිතේ කරන්නේ. සත්‍ය කියන්නේ මොකද්ද? අල් හැම වෙලේම ඇලෙනවා ඇලෙනවා ඇලෙනවා ඇලීමම මූලික ක්‍රියාව කොට සිදු වෙන වස්තුවක් මේ අපි මේ ජීවියා කියන කතාවෙන් තියෙන්නේ. දෙදෙනෙ ඇලීම සර්වේ සත්‍ය කියන වචනේත් එක්ක ඇලීම ගත්තාම ඇලෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිවර්ණ. අවිද්‍යාව. ඒ ඇලීමෙන් සිද්ධ වෙන වරදක් ඇලීම සිද්ධ කරන හැටි ඇලීම සිද්ධ වීම නවත්තා ගන්නට යුතු ක්‍රමයක්. ඔන්නේ කාරණා ටික නොදන්නාකම නිසා මේ ඇලීම සිද්ධ වෙන්නේ කිව්වා ඒක ටිකක් නිවර්තන. මොකක්? අර සනසෙන්ද ඉඩකඩ තියෙද්දි ඒ සනසින්න ඉඩ නැති ඇලෙමින් දිගින් දිගට ජීවිතේ ගෙන යනවා. එතකොට ඒ අ පැවැත්ම මේ සිද්ධිය සංඝා සංයෝජනයන් සංඝා සංයෝජනයන් කියලා තව එකකින් හැඳින්වීමක් තියෙනවා සංඝා සංයෝජනය. ඒ මොකද්ද සංඝා සංයෝජනය කියන්නේ කාමයාගේ කාමයාගේ පදනම් ඉද කාම පදනම් කාම පදනම් කියවම් කාන්දමයි මේ කතා කරන්නේ කාන්දම ගැන කතා කරන්නේ ඒක කාණ්ඩ වැඩ කිරීමට වැඩ කිරීමේ සිද්ධිය නම් කලේ මොකෙන්ද? සංහාය. ඒ තනියෙන් මේක තණ්හා කියන එක විතරක් තනියෙන්නේ නැහැ. ඒ මූලික ක්‍රියාව තණ්හා. නමුත් ඒ තණ්හාව සතිරදා කියන දෙකත් එක්ක සම්බන්ධයි. යොමු වීමයි ඒ යොමු නිමිත්තේ රැඳීමයි රැඳිලා නැවත නැවත ඒක අර තණ්හාවෙන් ස්පර්ශ කිරීමයි. ඒකට තමයි රාගය කියලා කියන්නේ. ඒක තණ්හා ප්‍රති සද. ඒ කියන තුන සංයෝජනයක් වශයෙන් වැඩ කරනවා කියලා කිව්වා. මේ සංයෝජනී කියලා කතා කළේ මොකද්ද? අපිනක තියෙන කාම වර්ග පහ. මේ කාම වර්ග පහේ මේ ක්‍රියාකාරීත්වය සංහාව යමවීම පස් ආකාරය. පස් ආකාරයයි ශක්ති පහයි. පස් ආකාරයට ශක්ති පහ. නේද? පස් ආකාරයට ශක්ති පහක් කියත එක වෙලාවක එක විදිහටම නෙවෙයි එක එක වෙලාවට වෙනස් වෙනවා. ඊට මේ සංයෝජනීය කියලා කතාවක් කලේ මොකද්ද? ඒ එක එක වර්ගයේ ක්‍රියාකාරීත්වයන් එක එක රසයන් නිෂ්පාදනයට එක එක රසයන් නිෂ්පාදනය. එක එක රසයක යොදවනවා මේ සිත. ඒක තමයි සංයෝජනය. එකක් දැන් එක වෙලාවක එක රසයක් තව වෙලාවක යොදව. මේ රසය කියලා කියන්නේ මොකද්ද? දැනීම. වෙන රසයක් නැහැ. දැනීමයි ඒක එක එක ගැනීම් වලට අපේ හිත යොමු කරවන්නේ අර අපේ ළඟ තියෙන කාන්දන් ශක්තිය, කාම ශක්තිය ක්‍රියා කරපු එක එක පස්සාකාරයකින් ක්‍රියා කරන නිසා. එතකොට ඊවට අපි නන්දානවා, ඒවට අපි නන්දානවා, අසලිස් බලනවා, අහනවා, ආග්‍රහණය කරනවා, රසිනවා ස්පර්ශ කරනවා ඒ පමණක් නෙවෙයි ඒ රස ඒ වේදනාවල් අපි පිළිගන්නා හැටි නම් කරනවා ලෝභ දේශ මොහ මාන ඉච්ඡා ක්‍රෝධ ආදී නම් වලින් අපේ ප්‍රත්‍යඥ පුද්ගලයා ඒ සම්බන්ධතාවයන් පිළිගන්නා හැටි මෙන්න මෙහෙම අර ක්‍රියාව විහිං යම අර ශක්තිය විහිං ක්‍රියාවට වැටිලා ක්‍රියාවක ඒ ක්‍රියාවෙන් නිෂ්පාදනය කළා ගන්න රසය රසය කියන්නේ ඉන්දන ඉන්දනය පිළිගන්නේ මෙන්න මේ ආකාරය. මේ ආකාරයෙන් පිළිගැනීමේ හේතුව නිසා විදින් විගත පැවැත්ම ගෙනියන්නේ අර පිළිගත්ත දේ මදි නිසා. මදි කමකින් අපි ඉස්සරහට. ඇති වෙනා නම් කවදාකවත් අපි ඉස්සරහට යන්න ඕනේ. අපි ඉස්සරහට යන්නේ ජීවන දිගට. මදි වෙලයි මදිකම. මොකද්ද මේ මදිකම? දැන් මේ අපි පරණ ඉස්තර කරලා කියන්නේ මොකද්ද මේ මදිකම? අර ඒ තමන්ගේ සිටි අතගත්තා වූ මේ ක්‍රියාකාරීත්වය විසින් අපේක්ෂා කරන ශක්තිය අදින ශක්තිය කාන්දමේ තියෙන අදින අදින ශක්තිය අදින සංසා ඉදිරිපත් වූ ඒ කාන්දමේ ක්‍රියාකාරීත්වය තණ්හාව විසින් ඇද්ද ටික ඇද්ද ප්‍රමාණය දෙන්නේ ඒ ප්‍රමාණය නිසා ජීවු කාන්දමට තව ඊට වැඩි ටිකක් ඕනේ අදින අදින හැම වාරයකම තව ටිකක් වැඩියෙන් ඉන්න වැඩියෙන් බලාපොරොත්තු වෙන වැඩියෙන් අදින්ද හැඟීම පහළ කරන කාණ්ඩමක් හැදෙනවා. ඒ කාණ්ඩම නිසා හැම වෙලේම මදිකම ජීවිතේ අපේ තෘප්තියකටපත් නොවේ එකක් අදිනකොට ඒ වගේ තව ගුණයක් වැඩියෙන් අදින්න ශක්තියක් හැදිලා ඒ ශක්තිය විසින් ඉස්සරහට පනිනවා අනිතවදා තව ටිකක් වැඩි නදින්ද මේ මොනවද මේ අදිනවා කියන්නේ අදිනවා කියලා කියන්නේ ඒ ශක්තිය ක්‍රියා කළා නිස්පාදනය කරන රත් වීම නිස්පාදනය කරනවා අපි මේ වේදනාවේ කියලා කියන්නේ රත් වීම ඒ රත් වීම විසින් යම් වෙලාවක අපි යම් ප්‍රමාණයකින් රත් වීමක් හදාගත්තද ඒ රත් වීම අර ඉස්සෙල්ලා ක්‍රියා කළා අර සම්බන්ධතාවය අරගෙන ඇති කරගන්නා රත් වීම නිසා කාන්දම තව ටිකක් ඇති වෙනවා. ඒ මොකද තාප විද්‍යුත් කාන්දම් රසායන කියන මේ වීසී යටතේ තාපය වැඩි වෙන වැඩි වෙන විද්‍යුත් කාන්දම් හැදෙනවා. ඒ විද්‍යුත් කාන්දම් දෙකක් නැහැ. දෙකක් තියෙනවා නමුත් විද්‍යුත් තියෙනවා නේද කාන්දම් තියෙනවා. කාන්දම නැති විද්‍යුත් හැදී බුදුහාමුදුරුවෝ විතරයි. ඒ පිළිවෙල අනිතන අනිතනම ඉදිරියේ කාර්යම තියෙනවා. ඒකට දැන් මේක නිසා අපි උපදිනවා විතරක්ද මේ විදිහකට පුනරුත්පත්ති සිද්ධ වෙනවා විතරක් නෑ. ඒක කුච්ච සිද්ධ වෙනත් අපිට කමක් නෑ විඳවීමක් අපිට සිදුමක් නැත්තම්. මේ සිද්ධිය අස්සේ සෑහෙන විදුන් දක්වම අමාරු අපහසුකම් අපතම. අප්‍රමාණයි ඒකේ ඒකේ තියෙන නියුසුම්කම නිසා තව පරිතර කටුගුඩි පෙරමිණියගාලේ පැටලිච්ච සතා නඩියාරි මොකා හරි ඒ එරමිණියගාලේ දෙවෙන්ද දඟලන නිසා තවත් කටුකට අන්න එහෙම තත්යක් අපිට ගන්නේ තියෙන්නේ මේ පීඩා විඳීම වැඩි වෙන්නේ ඒ පීඩාවේ අපි තව දඟලනවා ඒකම පාවිච්චි කර කර ඒක නිදෙන්නේ අපි හදන්නේ ඒකම පාවිච්චි කර කර ඒකින් මිදෙන්නයි. නමුත් ඒක අර කටුල කටුල දෙක සමාන සිද්ධියක්. ඒකට දැන් මෙතන පෙන්නවා අවිද්‍යාව නිසා මේ නිදහස් වීමේ අයිතිය වහනවා අවිද්‍යා නීවරණය. මේ නීවරණය කරන්නේ සංහා සංයෝජනයි. සංහා සංයෝජනයේදී තමයි දැන් මේ විස්තර කළේ අපි අර එක එක දේ එක සම්බන්ධ වෙන කාන්දම් ශක්තිය ක්‍රියා කරන හැටි. ඒක සත්‍ය සත්‍යාභිනන්දිනී කියලා එතන සත්‍ය සත්‍යාභිනන්දිනී ඒවන් ආයතින් තුනක් බව. සත්‍ය සත්‍යාභිනන්දිනී ඔය සිද්ධ වෙන සිද්ධ වෙන හැම වාරයක් සාකා. මොකක් සිද්ධ වෙනද? ඔය කාම නැත්නම් කාන්දම වැඩ කරන සිද්ධ වෙන හැම වාරයක් සාකාම ඒ ඒ අවස්ථාවේ අභිනන්දනයක්. අභිනන්දනයක් අපේ සිිතේ තියෙනවා අර වේගය වැඩි කරලා ඉස්සරහට තල්ලු කරන්නේ ඒ අභිනන්දනය. අභිනන්දනයේදී මොකක්ද? විශේෂයෙන් සතුටු වෙන්න මේක හරි නෑ ඊට පස්සෙවත් බලන්න දැන් අපි ඔය ඔට්ටු සේවියට ගියාම ඔක්කොල්ලා දැන් මේකත් දිනනවා කියලා දැම්මා අපරාධ ඊළඟට මෙයා දැන් 100 නම් දෙන්නවන 200ක් ගන්න අරකට එක්ක නැගිලා ඉන්නේ ඈ මේක දිනනවා මේක පරාද නැති ඉඳහන 200 පරාදුන දානවා හරියට එතන යාර කවර් කරන්න හදන්නේ අර ජීවිතය මම නැතත් උන්දයි උන්දයි කියලා දෙගන්නේ ඒකත් ඔක්කොම වෙලා අන්න ඒ විදිහට අපි අභිනන්දනේ කියන්නේ හරියට තව ටිකක් වැඩි වෙන බලන්න. කියලා මේ සූදු සෙල්ලමක් වගේ ක්‍රියාවකී අපි මේ මුළු දවසම කරන්නේ. කෙනෙක් කතා කළා එතන අපි අපි අපි අභිනන්දනය බලාපොරොත්තු වෙනවා අද කතා කරාට මදි දෙන්නේ දවල්ට වඩා රසයක් දෙකින් කතා කරන්න යාට ඕනකම තියෙනවා. ඉතින් කෙරෙන්නේ නෑ කතා කරන්න බෑ. නමුත් ඒ අභිනන්දනයෙන් කරන කියනවා බලාප සනසිල්ල සැපය ඔය කියන මිනිස්නෙක් ලංගකාරන් බලාපොරොත්තු වෙයි එයා අර මේකේ ඉතින් මේ බලාපොරොත්තු වෙනවා අර අභිනන්දනය ඉස්සරහට පයින් ගත්තා ඕනම අවස්ථාවක අපි මේ කතා කරනවා වගේ ඒවා හොඳට ජීවිතේ බලන්න පුළුවන්. අපි පණින්නේ කොහොමද කියලා. හැම වෙලෙම වචන පාසා පණිනවා. එයා යමක් කියනකොට ඊට වඩා ලොකු යමක් කියන්නේ අර එයා හංසලාස් කියනවා. ඒ මොකදද? එහෙම කිව්වහම එයාට යම් කිසි ප්‍රීතියක් දෙන්න පුළුවන් කියන එක්තරා හැඟීමක් ප්‍රීතියක් දෙන්න එයා ජාත් ගන්න. මොකේ ජාත් ගන්නේ? මේ මේ අර සංහා දිට්ඨි මාන කියලා පුද්ගලයව සසරේ නවත්තන ශක්ති තුනක් ගැන බුදුහාමුදුරුවෝ කිව්වා ඒ ශක්ති නෙවෙයි ඒ එක්තරා ක්‍රියාකාරී සංහා දිට්ඨි මාන මේ මාන කියන්නේ අර හැම ක්ලේශයක් හැම ක්ලේශයකම මානය කියන එක විස්සයි හැම ක්ලේශයකම තණ්හා දිස්ති මානසික තුන මිශ්‍ර. ඒක මානය තමයි මේක වඩා මේක වඩා දෙන කතන්දරේ අපේ ජීවිතය ඇතුළේ තියෙන ඒක අපිද කරන්නේ නෑ. කාන්මනේ තියෙන එක ප්‍රත්‍යස්වරූපයක් එතනයි. හැම වෙලෙම ඊට ගැළපෙන මිම්ම වෙනවා කාන්දේ. ඊට ගැළපෙන මිම්ම වෙනවා. ඒකනේ හරියට මිම්ම හොයච්චාම ඒකත් එක්ක සම්බන්ධ වෙන කාන්දේ. හැම වෙලෙම ගැළපෙන වීමයි. අපේ කාන්දමට වෙලා තියෙන්නේ මොකද? හැම වෙලේම එන්නේ එන්නේ වැඩි වෙන නිසා හරි වීමක් හොයාගන්න බැහැ. තේරුණාද? හ්ම්? ඒක සමානිත සම්බන්ධයක් ඒ කියන්නේ දැනෙන්නට එන්නට බලාපොරොත්තුවක් සත්‍යයක් කියන්නේ බලාපොරොත්තුවක් ඒ ලැබෙන වින්දනය එයා මොකක්වත් ඇසුරෙන් යම් කිසි වින්දනයක් ලබනවා. ඒ වින්දනය මදි වෙනවා. මදි නිසා අභිනන්දනීය නැවත ඇලෙන්න හදනවා. නැවත ඇලෙන්න හදනවා. මොකද ඒ ඕන ටික හදාගන්න. මේ ඕන ටික අර ඉස්සෙල්ලා මොකද සතුටු ඒකත් එක්ක වැඩ කළා යා යම් කිසි වින්දනයක් ලැබුවා. ඒ වෙලාවේ හැටියට එයා ඒක ඇති කියලා හිතී. නමුත් මදි වෙලා තියෙනවා. මොකද ඒ අභිනන්දනේ මුලින් කරපු අභිනන්දනේ නිසා වැඩිවිච්ච කාණ්ඩම කියන මතීය. ජයලත් ආයි පරක්කුට පන්නේ. ඒක නිසා තමයි ටිකක් වැඩි වෙනවා. ඒක නිසා හැම වෙලේම ඉල්ලනවා. ඉල්ලනවා මදි මදි මදි. මදි කියන්නේ දෙවල හැදිච්ච කාණ්ඩම. දෙවල ඒ මදිනේ එදලා. පිටිච්චලෝන්නේ. ඒකත් එක්ක වැඩ කරපු නිසා එයින් නිෂ්පාදනය වූ කාන්දම ගැන ඒක මම බලන තව ටිකක් ඒක එයා බලන ඊළඟට එකක් හරියට කොහොම හෝ කම්මුතියක් නැතුව අත්වර්ධන වර්ධනයේ වීමේ හේතුව නිසා පුද්ගලයාට උනේ මොකද්ද කාන්තම නිකම් වර්ධනය වෙන්නේ නැහැ උෂ්ණත්වයත් එක්කයි වර්ධනය වෙන්නේ මොකද කාන්දම නිකන් නිකන් හැදෙන එකක් නෙවෙයි උෂ්ණේ පදනම් කරගෙන හැදෙන එකක් කාන්දම ඒක නිසා කොයිතරම් දුරට මේ මිනිස්සු මේ සතාගේ උත්සත්‍ය වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන යාද කිව්වොත් ඒ වස්තුවට උපුලන්නේ නැති උත්සත්‍යත් නිෂ්පාදනය වෙන අයිතිවාසිකම්කට බහිනවා. මේ වස්තුවට ඔරොත්තු කොතනද ඒක පෙන්වනවා අවිච්ඡේ කියලා ඒකකින් කොතනින්ද ගැන හරි භූමිය මොකක් හෝ වේවා ඔරොත්තු නොදෙන පිච්චිලා. ඔරොත්තු නොදෙන පිච්චිලා හදාගන්නවා. ඒකවල දැන් මෙතන අපි අර මානය ගැන කිව්වේ ඒ හින්න තමයි අර විතරම වැඩි වෙන්නේ. වැඩි වෙන ප්‍රමාණය හැටියට තණ්හා යොමු වීමක් තියෙනවා. ඒ යොමු වීම යම් තාක් අපි පාවිච්චි කරන්නේ අන්න ඒක තමයි ධිට්ඨිය කියන්නේ. යම් තාක් අපි පාවිච්චි කරන්නේ තාම අපේ ගැනීම පිළිගැනීම හරි නැහැ කරන්නේ. වැරදි ඒ ක්‍රමය වැරදි ඒ ක්‍රමය හැම වෙලාවම අපේ ක්‍රමේ වැරදි. එතකොට දැන් අපි ඊළඟට බහිනවා අනිත් පැත්තට මොකද්ද? අපි ආ කතම් පනාවිසේ පුනබ්බව ආයතින් නහොන්ති කියලා පුනර්භවයෙන් ඒ කියන ඔය කියන සිද්ධිය ඔය කියන සිද්ධිය නවත්තන්නේ කොහොමද කියලා ඔය මේ හාමුදුරුවෝ හැව ප්‍රශ්නයක් වශයෙන්. සදේ සමුදුරු දුන්නා අවිද්‍යා විරාගාසෝ ආවසෝ විද්‍යුත්පාදෝ සංහා නිරෝධෝ ඒවං ආයතින් පුනබ්බව. ඒ කියන පෙන්වන අර ප්‍රතිවිරුද්ධයි. දැන් අපට ඕන කරන්නේ අවිද්‍යා විරාග. දැන් මේ විකාට අවශ්‍ය වෙන්නේ ඔය මේ දැන් කියන ටික. අර අපිට වෙච්ච දේ ගැන අපි කතා කරන්නේ දැන් අපිට ඒකෙන් අපි දෙවෙන්නේ කොහොමද? අන්න ඒකයි දැන් මෙතන අපිට තියෙන කොටස. එතකොට අවිද්‍යා විරාගාකෝ ආව. විද්‍යුප්පාද. එතකොට අවිද්‍යා අවිද්‍යාව අවිද්‍යා විරාජ. එතකොට අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වූ බැඳීම් ක්‍රියා. අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වූ බැඳීම් ක්‍රියාව පනාවස විද්‍යුත්පාදෝ අර විද්‍යාවෙන් විද්‍යාව උපද්දවලා තණ්හාව විරුද්ධ කරන්නේ. අන්න ඒකේ වස්තු ලෝකයි. දැන් ඒක ගැනයි අපේ කතාව ඉස්සරහට එන්න ඕනේ. ඒකද දැන් මේ කියන අවිද්‍යා විරාගය කියලා කිව්වේ යම් කිසි ක්‍රියාකාරීත්වයක් සිටේ. අටදත්තනම් සිටිවිල්ලක් පහළ වුණා නම් ඒ සිටේ රාගය ඒ සිතේ ඔය කියන යමක් එක්ක සම්බන්ධ වෙලා ඇලෙන ගතිය පවතිනවා. ඒකද මේ පවතින ස්වરૂපයේ යටතේ කතා කරන අවිද්‍යා විරාගය. අවිද්‍යා විරාගයේ කියන්නේ අර සමාජයේ යම් කිසි නොදැනීමක් හරියාකාර පරිහරණය කළ යුතු ආකාරයේ සමාතුල යම් ප්‍රමාණයකට නැත්තම් ඒ ඒ ප්‍රමාණ ඒ නැති එක නිසි කෙනෙක් හරවා ගැනීමේදී අර අවිද්‍යාවට සම්බන්ධ වෙන ගතිය නැති වීමයි මෙතන අවිද්‍යාවේ රාගය. එතකොට දැන් අපි දැනගන්න ඕන <clears throat> මේ අවිද්‍යාව යන්නේ අපේ ජීවිතයේ අයින් කළ බේරලා ගන්න එක ප්‍රධාන වීර්යය. ඒකට අපි මොකද්ද කියන්නේ පාවිච්චි කරලා කියන්නේ යමක් පිළිබඳව බාහිර ලෝකේ යමක් සමාජ ජීවිතයක් එක්ක සම්බන්ධ වෙනවා නම් මොකක් හෝ ඒකට කියනවා නිමිත්ත කියලා. ඒ නිමිත්ත ඇතුලේදී ඒකෙන් ඒක තමාට යම් ප්‍රමාණයක අවශ්‍යතාවයක් හිතේ මතුවෙනවා නම් ඒ අවශ්‍යතාවය කඩන්න. ඇයි කඩන්න ඕන කියේ? දැන් මෙතන කතන්දරේ පෙන්නවා සෙල්ලකේදී මේ එයින් යමක් බලාපොරොත්තු වෙන. ඒක ආශ්‍රය කරපු එකයි. මෙතන අර ක්‍රමෙන් මේ තමාගේ ජීවිතේ රත් කරන අච්චර සත්‍යක් ජීවිතය හැදුවේ. ඒක අපි අපට උදව්වක් වෙනසයි අපි ආශ්‍රය කරන්නේ. නමුත් ඒකෙන් සිද්ධ වුණේ ඊට වඩා වෙනස් අයිතිවාසිකම්. එතකොට දැන් මේ දෙක එක්ක සම්බන්ධ වෙලා නැත්නම් ඒකත් කාරණේ Taman හිතෙන් තේරුම් අරගත්තොත් අරගත්තාම Tamanට පේනවා තමා විසින් ඒ ඒ අවස්ථාවල් වලදී සිත යෙදීමේදී ඒ සිතත් එක්ක මිශ්‍ර මිශ්‍රලා දෙන අවිද්‍යාත්මක ක්‍රියා කරනවා මොකද බලන්න බලාපොරොත්තු වීම කියන්නේ ඒකෙන් නිකුත් සමන්ද බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අවිද්‍යාවයි මොකකින්වත් මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ මොකද? දුකින් නිදහස් වෙලා සැනසෙන්න පාවිච්චි වෙන්න ඕනේ. ඒකට මේ අපිට මේ හිත පහළුනේ මොකද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ අපේ අයිතිවාසිකමක් නෙවෙයි. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එක්ක වැඩ කරන ශක්තියක් තමයි අපිට මේ තියෙන්නේ. ආ ඒ පංචකාමී මේ පංචකාමයේ ඉතිරි වැඩ කරන නිසා ඊට අනුකූල වූ ශක්තියක් අපි හැමෝටම ඊට සහයෝගය වශයෙන් අපි ඒකට එකඟ වුණා. අපි ඒකට ඒකත් එක්ක මිත්‍රත්වයකටපත් වුණා. එහෙම කොම්මු ඉතින් මොනවා කරන්නද? එහෙම කොම්මු කීකේ කර කර ආවා. නමුත් ඒ සියලු කෙරෙන අවිද්‍යාව උනේ හැම සිල්ලක් නොලැබි නිසා. ඒක කාලාන්තරයක් පස්සේ ඇවිල්ලා හිටන් ඒක දැන් හොඳටම ගොනු වෙලා ශක්තිමත් වෙලා ජීවි. ඒ ශක්තිමත්කමේ ප්‍රතිඵලයක් තමයි මිනිසාත්මය ලැබීම. ඒ මිනිසාත්මය ලැබුවට පස්සේ ඒ ශක්තිමත්කමේ මිනිසාත්මය ලැබුවා ඒ මිනිසාත්මය තුළින් ඒ ශක්තිය ඒ මිනිසාත්මය තුළ තිබෙන ශක්තිය ශක්තියෙන් යමක එක්ක තදින් එල්බ ගන්නවා වගේම එල්බගත්ත කාරණේ කියනා වූ දොස්තික සෙවීමේ ශක්තියකුත් ඒක ඇතුලේ තියෙනවා. අර වැඩිවීමෙන් අපට ලැබිච්ච එකම ප්‍රයෝජනය ඔකයි. මොකද්ද? ධාරණයෙන් ධාරණේ සබාගෙන ඒක පිළිබඳ විශ්ලේෂණයක් කිරීමට ඉඩ කඩක් ලැබිලා තියෙනවා. අපිට ඒ අර ජීවුනේ අර නරක දේ ජීවුනේ ලැබිච්ච අයිතිවාසිකම. නමුත් ඒ අයිතිවාසිකම් කියන්නේ මොකද්ද? යමක් ධාරණේ සබාගෙන ඒක විශ්වේෂණය කරන්න සිද කඩක් ලැබිලා තියෙනවා. ඒක මිනිහට විතරයි ලැබිලා තියෙන්නේ. නිකන් නෑ ඒක නෑ ඒක ඒක සකස් වෙන වුණා කරන ප්‍රමාණය. ඒක අර කෙලෙස් නිස්පාදනය වෙලා නැති නිසා. අපි ළඟ විතර කෙලෙස් නෑ ලෝක ධාතු එකම සතෙක් ආවා. ප්‍රයන්දයන් ඕනෙත් නෑ ඒක ඒකාන්ත ඇත්තා. එතකොට මේ ඒ සකස් වෙලා තියෙන ඒ අයිතිවාසිකම දැන් අපට මේ අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ සිතිවිලියේ තියෙන උහුලන්න බැරිකම. මොකද නින්දනේ උහුලන. අපිට විතර නෑ. යන්තර පුංචි ජීවියෙක් වුණත් ඇහැට නොපෙනෙන තරමේ ජීවියෙක් වුණත් ඒ උහුලන්න බැරි උහුලන්න බැරි කියන මට්ටම ඒ හැම සතාටම ඒක තමයි ඒ හැම සතෙක්ම අර වේගයෙන් ක්‍රියා කරන්නේ උහුලන්න බැහැ. ඒ උහුලන්න බැරි කමේ අපි ඇවිල්ලා තියෙන කාලාන්තරයක් ඇවිල්ලා අදත් අපිට උහුලන්න බෑ තමයි. ඒ උහුලන්න බැරි කමේ උපරිම මට්ටම දක්වා අපි ඉහිලා තියෙනවා. දැන් අපිට ඒකෙන් ලැබිලා තියෙනවා ඒ උහුලන්න බැරි කමේ තියෙන ඒ බැරිකම රඳවගෙන ඉන්න පුළුවන්කම. ඒ බැරිකම රඳවගෙන අපි රඳවගන්නේ බැරිකම. ඒ බැරිකම දුක විඳින්න දින ඒ රඳවා ගැනීම දුකට විඳින්න දිනයි කියවචකමක්. නමුත් බුදුහාමුදුරුවෝ වදාරනවා ඥානවන්ත නියමී කියන්නේ මොකක්ද? ඔය දැන් තියෙන ඔය කොටසින් බලාගත් හැකි තමන් මේ නුඹ උහුලන්න බැරි මට්ටමට වැටෙන්නේ කොතනද කියලා. ඕක තියාගෙන ඕක දිහා බලනවා මොකෙන්ද මේ උහුලන්න බැරි මට්ටම? ඕකට කියව විදර්ශනා. ඕක තමයි. අවිද්‍යා පහනාය. නම් දැකන විදිහට දෙන්නේ අවශ්‍ය අවිද්‍යා විරාගය. ඒකේ තේරෙන්නේ අවශ්‍ය අවිද්‍යාව විරාගය තමයි. අවිද්‍යාව එක්ක සම්බන්ධ වෙන්න ඉපේ. සාදෙන් කරන්නේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අවිද්‍යාව එක්ක සම්බන්ධ නොවීමයි අවිද්‍යාව විරාගය. සම්බන්ධ නැහැ. සාමිස්සම රාග කියන શબ્දෙන් කියන්නේ සම්බන්ධතාවය සම්බන්ධ. ඒකට විරාග කිය හැකි ඒ සම්බන්ධතාවය අයින් කරන්නේ. ඒක සම්බන්ධතාවය අයින් වෙන්නේ කොහොමද? නිකම් බෑ. අර අපි කිව්ව දර්ශනයට වැටෙන්න ඕනේ. මේ විජනවා. විජන දිහා බලයි. ඒකම විජන්නේ කොහොමද කියලා බලන්නයි විජන දිහා බලන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දාලා චක්කු සතෝ අස්ස සති සතෝ පස්ස සති කියනවා මේ කතන්දරයක් වෙනම දැහනක් යනවා අවිද්‍යාව විවාහයේ සම්මාප්තව අවිද්‍යාව අභිධාව කියනවා එතකොට අවිද්‍යාවේ ක්‍රියාවක් සංවිධානය වීම සම්මාන පාඩිනවා අවිද්‍යාවේ ක්‍රියාවක් සංවිධානය වීම නවත්තනවා නවත්තනවා ඔව් නවත්තන ඕන තමයි නවත්තන හැටි දැනගත්තට පස්සේ අවිද්‍යා විරාගය වෙන්නේ. එතකන් අපි කල යුතු දන්නවා. ඒක දැන දැන ඉතිරියට නැතිවීම අවිද්‍යා විරාගය. අවිද්‍යා විරාගය. සමත් වෙන්නේ කොහොමද? මේ Taman ළඟ විඳවන විඳකිල්ල මොකක්ද? ඒක ප්‍රශ්නයක් නෑ. හැම හැම විඳවිල්ල. කොතනින්ද කොතනින්ද විඳින්නේ? හැම එකක්ම විඳින්නේ සිතේ. ඒ මොකද විඳින්නේ? සිතේයි දැනෙන්නේ නැහැ. සිතේයි දැනෙන්නේ කියන කතන්දරය ඇයි කියලා. මොකක්ද දැනෙන්නේ? විඳවීම. එතකොට විඳවීම විත බැලීමේදී කොයි වෙලාවෙද සිත වෙන්නේ? සිත පහළ වුණොත් ඉඳලා. සිත පහළ වෙනවා නම් ඉඳලා. ඒකයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කිව්වේ හැම වෙලේම යම් කිසි වෙනස් වීමකුයි අපේ මේ සිතිවිලි පහළ කරන්නයි කියන්නේ. ඒ සිතිවිල්ල පහළ වුණා නම් වේදනාවක් තියෙනවමයි. ඒ සිතිවිල්ලේ එක එක ආකාරවල සිතිවිලි පහළ වෙන්නේ හැම වෙලේම යමක් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒක එක තරහ කියලා වල වේද මතේ. ඒ ඔක්කොම අර සිතේ විඳින්න. ඒ විඳින්නේ මොකද්ද? සිතේ පහළ වෙන ප්‍රමාණයට අනුව රත් වීමක් මතුවෙනවා. ඒ රත් වීමට අපි කියනවා විඳින වේදනාව කියලා. එතකොට අපි දැන් දන්නවා හැම වේදනාවක්ම හැම සිතක්ම වේදනාවකින්. ඒ විඳනේ අපි හැම වෙලෙම විඳිනවා. දැන් අපි විද්‍යුපාදෝ විද්‍යුපාදෝ සංඥා නිරෝධෝ විද්‍යුපාදෝ සංඥා නිරෝධෝ එතකොට අර කලින් කෙන්නාපු අර යමක් එක්ක සම්බන්ධ වෙලා ඒ මුකුත් රසයක් මුකුත් සංහාවය මුනේ ගැළපෙන විද්දුපාදෝ දන්නහ නිරෝධෝ එතකොට අර කලින් පෙන්නාපු අර යමක් එක්ක සම්බන්ධ වෙලා ඒ මුකුත් රසයක් මුත්‍රින් හදන තණ්හාව යොමු වෙනවා නිරුද්ධ කරවි නිරුද්ධ නිරුද්ධ කිරීමට කිය ඒක නැති කිරීමට නැති විද්‍යුපාදෝ දැන් නිසි නිසි හනිරරේදී විද්‍යාත්මක මේක සරිලන ගැළපෙන සත්‍යයම මතු කරගන්න. ඒකද දැන් ඒ සත්‍යය මතු කිරීමේදී අර සියලු වින්දන ලබා දෙන විවිධ ආකාරවල වින්දන උහුලන්න පුළුවන් ඒවා බැරි ඒවා මධ්‍යස්ථය ලබා දෙන චිත්ත දෙස ගැලීම හැර වෙන මොනම දෙයක් කරන්න කරලා බෑ කරන්නේ. මොකද එතනයි මේ මුල් කතන්දරේ. චිත්ත දෙස බලන්නත් බුදුහාමුදුරුවෝ කිව්වා ඔය එක එක විගඩම් වල එක එක තරාතිරම් වල එක එක මට්ටම් වල වැඩ කරන සිත දිහා බලලා ඕක ඔබට නිර්වෘල් කරන්න බෑ. තේරුම් ගන්න බෑ ඒකෙන් ලබන වේගයට යට වෙනවා මිස ඒකෙන් ලැබෙන වේගයට යට වෙනවා මිසක ඔව් හොයන්න ඔබට හම්බෙන්නේ නැහැ. ඒකට සාක්ෂියක් කිව්වොත්. දැන් කවුරු හරි කාමක චේතනාව පහළ වෙලා. මේ කාමක චේතනාව සපුරා ගැනීම සඳහා ඉදිරියට ඉදිරියට යන මිනිහට මේ සිතේ සබඳනයන් දැන් හොඳ වෙලාව බලන්න හිතේක හිතෙන් දෙතන්නේ නෙමෙයි මම මේ බලන්නේ කියලා එන්නේ අර මිනිහටත් පයින් ගන්න යන්නේ. ඒ වෙලාවේ මෙයාට කලිප්පිච්ච වෙලා මේ දුවන වෙලා මොන සිතලිස බැරි. ඒ වගේම කේන්තියක් කියලා මෙහි පස්සෙන් එළවන මිනිහට මේ පොඩ්ඩක් ඔන්න හිත ගියා බලන්න. දෙය හරිච්ච ගමන් තේ කියන මිනිහ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දන්නවා ඔක්කොම කරන්න බෑ. ඉස්සෙල්ල බලන්න පුළුවන් හිත හදාගන්න. බලන්න පුළුවන් හිතේ ඉන්නකම්. සෝ සතෝ අසසති සතෝ පස්සේ මේ ලෝක ධාතුවේ ජීවිත ජීවිත ජීවත් වෙනවා. ඒ සතාගේ ජීවත් වීමට අවශ්‍ය වින්දනේ මොකද? රත්තු. අවශ්‍ය රත්තු. අදී අදී මොකුත් නෑ. ඒ අවශ්‍ය රත් වීම දෙන ස්පර්ශය තමයි ආස්වාද සත්‍ය. ඒකට සාක්ෂියක් මේ ළමයි ළමයි අ දෙහිච්ච හැටි සමහන කියන්නේ වේලපත්තරේට වෙලාව කියන්නේ කෑගහපු වෙලාව. ඈ කෑගහන්න කෑගහන්න නැත්නම් හොල්ලන නැත්නම් සමහර උඩක් දාන. අර දොස්තර කෙනෙක් කිව්වා උඩ දාන්න නම් ඒක හොල්ලන දෙදරුම් කවල කෑගත්තා. කෑගත්තට පස්සේ අහලිය අපි ලියපේ ගැඳලා බලාපී කියන විදිහට ලියා ගන්න වෙලාව. ඒ මොකද්ද? ජීවයාගේ පැවැත්ම රඳවීමට උදව් දෙන ස්පර්ශය ළමයා ලැබියේ. හරි. කුලන් ඇතුළු දුන්නේ. සමහර කෙනා ඉස්සෙල්ලා හුලම් පිට කරනවා කියලා. ඒක කරනවා ඒක පිට වෙනවා ඇති. නමුත් අර කෑ ගහන්න හුලම් ඇතුල් වෙච්ච හුලඟ පිට වෙන පිට වෙනකොට තමයි කෑස් කියලා කෑවා. හ්ම්. හුලඟ එනවා. නමුත් මේ හරියට වැඩ කරෙන්නේ නැහැ මොකක් හරි ගැජට්ස් වල දුර්ලභමක් නැහැ. ඒව හරියට වෙනකොට කෑස් කියලා හරියට අන්න ජීවත් වෙන්න ලෑස්ති වෙනවා. හ්ම්. හරිද? එතකොට ඒක ජීවයාගේ ජීවිතයට අවශ්‍ය ප්‍රමාණවත් ඉතාම ප්‍රමාණවත් ඒ ස්නත්ය එතනින් නැති එච්චර ඒ උෂ්ණත්වයට උච්චරයි ඒ උෂ්ණත්වය පදනම් කරගෙන තමයි ඒ උෂ්ණත්වය පදනම් කරගෙනයි අනිත් උෂ්ණත්ව අපි හදාගන්නේ හුස්ම යනවා යනවා ජීවත් වීමට හොඳ තමයි ඇතුළු. හ්ම් සංගේ බොයිදේ යන්නේ. ගන්දේ යාල්. කියලා අහලා තව ටිකක් ඒක වැඩි කරගන්න. ඒක නිසා බුදුහම විතර සම්මුති කොහෙද යන කියන අවස්ථාවේදී චිත දිශ බලන්න. ඒ නිසා චිත දිශ බලපන්. අර ස්පර්ශයත්. මොකද ඉස්හාම සෞම්‍ය දේ එකට යදෙන්න. දෙවද ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා ගත්තම ඒ හුළඟ ඇතුල් වීමේදී පහළ වෙන ස්පර්ශ සිදුවෙන ස්පර්ශය මතුවෙන සිතේ ප්‍රමාණය සිත සිත ප්‍රමාණය නෙමෙයි උෂ්ණ සිත නිස්පාදනය කරන උෂ්ණ ප්‍රමාණය යට අපි දැනගන්නේ අන්න ආස්වාස වෙන ප්‍රස්වාස ඒකට කෙනෙක් කිය මම ආස්වාස ප්‍රස්වාස දැල්වා හුළඟ නෑ සිතද නැහැ. ඒ සිත නිෂ්පාදනය කරපු ඒ සිතේ නිෂ්පාදනය වෙච්ච උෂ්ණත්වය දැනුනේ මට ඒ විදිහටයි ඒකට මම කියනවා ඒ වින්දනයේදී කියනවා ආස්වාදය. අර වින්දනයේදී කියනවා ප්‍රස්වාදය. වින්දනයයි මෙතන ආස්වාද ප්‍රස්වාස විභජනය කළා වෙන් කළා කොටස් කළා වර්ග කළා බලන්න පුළුවන් එකම. ඒත් අපි ඒකේ නරඹිලා ඒක මේව කරන්නේ මොනවාද? ඒ ආසාසිත බලනකොට ඒ ඒ වින්දනය දෙස බලන්න. ඒ වින්දනයේ තමාගේ අවධානය යොමු කරන් බලනකොට පේනවා මේ මොකෙන්ද මේ ආස්වාසය ප්‍රස්වාසය වැඩ කරන්නේ මොකෙන්ද කියලා. ඒකදී මොකද්ද මෙයාට තේන්නේ? ඇතුළෙන් නිෂ්පාදනය කරන රත් වීමක් නිසා ඇතුළෙන් නිෂ්පාදනය වෙච්ච රත් වීමක් නිසා ශරීරය තුල තියෙනා වූ වායු පිටකොල. ඊට පස්සේ හිතෙච්ච ප්‍රදේශ පුරවන්න අර සීතල වායුව ඇති වෙනවා. ඒක වාතේ ක්‍රියාකාරී. ඒක ස්වභාවය. ඕන තැනකට එකවස්වක් මේ ලෝකෙ හිස් කළ කියන්න බැරි ඒකයි ඉතින් හුලන් පිට කරලා පද කොල්ලා දැමි ගහලා ඔය පියාගෙන ඉන්නවා නමුත් ඒක ඉඳහන් වෙච්ච දෙයක් ඉඳහුල. ඉතින් මේකත් ඒ සිද්ධියයි වෙන්නේ. අන්න එයා ඒකෙන් තේරුම් ගන්නවා ජීවිතයගේ පැවැත්ම ස්පර්ශයෙන් නිස්පාදනය කරන තේජස උදයි පවතින. මේ තේජස පැවැත්මයි අපි ජීවත් වෙනවා කියන්නේ හේගසේ පලයි. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? අර ඒ ඒ ඉන්ද්‍රියන් එක්ක වැඩ කරන ඒ ඒ ඉන්ද්‍රියන් එක්ක වැඩ කරන කාම ධාතු පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රියට යමක් සම්විච්ඡාම ඒ කාම ධාතු වැඩ කරනවා. මේ ඉන්ද්‍රියට යමක් සම්විච්ඡාම ඒ කාම ධාතු. පස් දෙනෙක් වැඩ කරනවා මේක ඇතුලේ. ඒ පස්සනා විහිදීමේ නිෂ්පාදනය කරන්නේ මේ තේජ් ඒ වයක කාසියල. දැන් මේ වැඩ කරන්නේ මොකද්ද? ගහනේන්ද්‍රිය කියන එකෙන් වායු ස්පර්ශයෙන් තමයි. ඒ ගහනේන්ද්‍රිය උදව් කරගෙන නහය උදව් කරගෙන. මේ තම සෞම්‍ය ස්පර්ශයක් මම ළමන වෙලාව. එතකොට මේ ස්පර්ශය ගොරෝසු වෙනවා. එතකොට ඒකෙන් යා විශ්ලේෂණය කළා හොඳට බෙදලා අදලා න්යාය නුවණ. ඕකට තමයි විදර්ශනාව කියන්නේ. ඒ නුවණින් යා ඒකේ සුළුමුල අරගෙන ඒක විග්‍රහ කරන්න ඒක තුලින් යා දකින්න ඕන මේ කියන වින්දන ඔක්කොම ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමයේ ඇතතේ. ඒක දැන් දුක් විඳනවා කියන්නේ මේ ස්පර්ශය නෙමෙයි ස්පර්ශය තද වූ තැනක. තද වූ වෙලාව. මේ තද හස්තියක් මත වෙනවා කියන්නේ. ඊජත් වීමයි මම මේ දුකයි කියන්නේ. ඒක දැන් මේක මට දුක කියන්නේ මට දැන් කියන්න පුළුවන් මට ලොකු සංසිල්ලක් තියෙනවා කියලා මේ ගානට හිත වැඩ කරනවා. එතකොට අර උහුලන්න පුළුවන් මට්ටම අපි සැපී කියනවා උහුලන්න බැරි මට්ටමට යනකොට දුකයි කියන්නේ. අපි දැන් ඉන්නේ මම උහුලන්න පුළුවන් තේජස් මට්ටමකින් දැයි. ඒකට මේක පණින් පණින්නේ මේක පණින්නේ මොකක් නිසාද? මේ තේජස වැඩි වුණොත් මට සුහුණන්න බෑ. නමුත් මේ තේජස වැඩි වෙන්නේ මොකක් නිසාද මම දැන් අකමැ ඒකට උදව් දෙන්නේ නැහැ. මම ඒකට උදව් දෙන්නේ නැහැ. නමුත් මේ තේජස වැඩි වෙනවා. ඉතින් යා එක තත්ත්වයක දන්නේ බැල්ලක් නෙවෙයි. ඔක දිගට යාමයක් කරනකොට එක එක වෙලාවල් වලින් ආස්වාස් ප්‍රසආස මට්ටමේ සිට තියෙනවා. නමුත් උන්නු ගමන් අර යන හැටි දැකලා උන්නු ගමන් ඉහි දැක්කාර මිනිස්සු ගියහොත් වටිනාලු. එතකොට අන්‍යයක විශ්ලේෂණය කරලා බලනවා හොයලා බලන බලනකොට පේනවා ඒ විදිහේ සිතක් පහළ කිරීමේ ශක්තිය අපිට අපේ ළඟ තැන්පත් වෙලා ඒ දෙයට අකමැති වෙලා තියෙනවා අපි. ඒ අකමැතිකම නිෂ්පාදනය කරන කාණ්ඩව රූපකාන්දම මගේ ළඟ වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වැඩි වෙච්ච එක අද මට හම්බ වුණා ඒ විදිහේ ක්‍රියාවක් අර ශක්තිය මට දැන් මෙතෙන්දි තියෙන ඒ ගමන් ඒ විදිහට හොඳයි. මොකද එක්තරා අවස්ථාවක ඒ විදිහට හොඳ නැති වෙලා ඒ හැදේ හොඳ නැතිලා මං ඒ කාන්දමක් හැදුවා. එතකොට බුදුහාමුදුරේ ජාතක පොතෙන් කතන්දර ජාතක පොතෙන් කතා කරේ මොනවා? ඕක. මොකක්ද? ඔය සිතිවිලි ළඟට උපන්නේ අහවල් ආත්මෙදි අහවල් එක්කෙනෙක් අහවල් වැඩි කරා. ඒ මිනිහා හැසිරීමකට හඳුන්නේ නැහැ. අදත් මේ වර්ගයේ හැසිරීම. මේ වර්ගයේ හැසිරීම ඔබට අදත් උහුලන්න බෑ නිකම්ම වත්. සරි ඊයකට ආන්දරින් කියලා කතා කරගෙන යනවා නේද? ජාතක පොත බුදුහන්සේ දේශනා කරන්නේ එකක් නෙමෙයි. අන්න කවුද කියලා දේශනා කළේ. ඒකට කතාවක්. අංක ඕන හෝ කිසිමකට නිකාය භාවනාව නවත්තන්න දෙවි. ඒක දෙකක්වත් නෑ. ඒකට බුදු කෙනෙකුත් නෑ. ඊළඟට අපි නිකාන් පිළිගන්න වගේ සත්‍යයක් උදායි. තින් ඒ විග්‍රහය බුදුහාමුදුරුවෝ ඉස්තර සහිතව දෙනවා. භාවදාවට අහවලක් එක්ක මෙහෙම ගත කළා. ඔය චිත්ත සත්‍යය හැදුනේ නැහැ. ඒකයි ජාතක ප්‍රතිසී ඒ ඒ උපන් වෙලා මිනිහ උපන් වෙලා නෙමෙයි. ඒ ධර්මයේ උපන් වෙලා ධර්මයේ උපන් වෙලා. එතකොට දැන් අපි දන්නවා අපේ ජාතකය කියන්නේ කියනවා බුදුහාමුදුරන්ට ඔය 550 කියන්නේ නෑ කෝටි කෝටි වැලි ගණන් කියන්නේ. ඒ තරම් අපි ළඟ තියෙනවා ඒ හැදිච්ච. ඒකට මෙයා ඒකද ඒක හිතෙන් ඒක හිතෙන් තේරුම් අරගෙන මෙන්න මේ ඒ ඒ ඒ ඒ පිළිගැනීම ඒ තීරණය මම කොහොමද කරන්නේ එදා හැදින ඕකට විරුද්ධ වෙච්චේ අද මම එහෙම දේවල් වලට විරුද්ධ වෙන්නේ ඒ තේමී හැදින් කෙරෙන්න ඕන එකක් අනේ කරපො මාත්‍රෝ නම් ඔබට උදව්වක් දෙන්න කල හැකි දව මම කරන්නේ ඒක තමයි තේම කරගන්න ඒක තමයි තේම කරගන්න ඒක එහෙම වෙච්චාවේ කොයි එකත් අර පරණ කතන්දර මකන හැටි ඉරිස් කළ දාන හැටි කියනවා බුදුහාමුදුරු එදාම අකමැති වුණා. අද කැමැතියක් නැති පස්ස දාලා ඒක යාට බාර දීපන්. උඹ ප්‍රතිශේ සම්බන්ධයක් නැති බව උඹ තීරණය කරපන්. උඹ ඒක තීරණය කරන්නේ නිකන් නෙවෙයි. උඹට ඒ සම්බන්ධතාවය ගත්තාම හිදෙන බව දැනගන්න. ඒක නිසා ඒ මිනිහාගේ අයිතිය මිනිහට දීපන්. ඒ බඩුයි අයිතිය ඒකට දීපන්. කතාගේ අයිතිය නිසා. <clears throat> මේ දෙකේ මොකක්ද? දාන. හරි. මේ ත්‍රිත්‍ය දාන කතාව පුදුම මේවට කියන්නේ සම්පෝෂ ප්‍රකාශ කරනවා. මෙහි විතරයි කියලා කියන්නේ දානේ කියන අත්හැරීම. ඉතින් ඒ අත්හැරීම මොකක්ද අත්හැරීම? දානෙන් ගැන අත්හැරීම. ඒ සෙවිල්ල අත්හැරීම ඇච්චර. වෙන මොකුත් කරන්නේ අපේ ඕන හැටි බලන්නේ. ජාති කියලා කිලෝපයි අප බලන්න කිසිවක් නමුත් ඒ උඩපැනිල්ල ගැන කිසි විවරණයක් නැහැ ඔය විවරණයෙන් තමයි අපි ගිනි කියන්නේ රත් කරන්නේ නෑ යා උඩපයින් දැන් නවත්තන උඩපයින් වෙලාවට උඩපයින් බව දන්නවා නවත්තපේවත් නවතිච්ච බව දන්නවා ඒක ඉවර නම් Tamande යන්න පුළුවන් අර මොකක්ද අර ගම්ති බලයි ඒක කෙනෙක් උඩ ගන්න ඊට පස්සේ නැවතුම් ඉතිරි යනවා ඉතින් මොකද්ද ඉන්න පිස්සුද? ඒක යාදින් අහනවා මයින් අහන්න බෑ කියලා යන්නේ කියලා. නේ? නැත්තම් දෙරෙන්නේ අදී සංහාන අදින අපායටම යදී. කොක්කු දාලා. ඒක නිසා ඒ ආකාර උපක්‍රම යෙදෙමින් අර එකින් එකට සමාජ දුක් දෙන සෑම එකක්ම අර ආස්වාද ප්‍රසආසයගේ මත්තම තමා දන්නවා මේකෙන් හොඳටම ජීවත් වෙන්න. නිකන් නෙමෙයි පීඩනයක්. නමුත් මේ ඔක්කොම වෙලා කරනාවේ බලාපොරොත්තුවක් කෙනෙක් මට මේකමදි වුණා මේක මම දන්නේත් නැහැ. මට සැනසෙල්ල නොසැනසෙල්ල වැඩි වෙලා තිබෙච්ච නිසා සැනසෙන්නම මෝඩකම් කළා. අතෙන්ද අර කෙහෙව්වා මේ කෙහෙව්වා අරයට කතා කළා මෙයාට කතා කළා කොම්පැනි තිබ්බා දිනු කළා අනේ ඔක්කොම ඉවරයි. සෑහෙන්න සෑහෙන්න දීගත්තා. නමුත් ඒව කොහොම පැත්ත ඒව ජීවන මාර්ග. නමුත් ඥානසෙන්ත නම් මේ බලාපොරොත්තු මේ සිතත් එක්ක මිශ්‍ර කරන්නටයි. ඒ සිත එක්ක මිශ්‍ර වෙන ස්පර්ශයට කිසිම හානියක් වෙන්නේ නැහැ. දුක්ඛින් ආරක විතරයි. එතකොට යාට පුළුවන් මේ ලෝක දහසේ සෑම එකක් එක්කම තමයි සම්බන්ධතාවයේ කිසි කිසිවක් මේ අර කොහොමද නෑ මේ කොහොමද නෑ අර ආගමද නෑ මේ ආගම මේ මුකුත් වෙන්නේ සෑම කෙනෙක් එක්ක ඕන එකක් ආශ්‍රය කරනවා. ඉතින් විසුදු සත්‍ය සත්‍යයක් නෙවෙයි ජීවිතේට හානියක් නෝ ඕන කෙනෙක් එක්ක ආශ්‍රය. එයාට හොඳ කෙනෙක් නරක කෙනෙක් ලෝක දාසියෙ. එයා දකින්නේ එක්කෙනා. හොඳ එක්කෙනෙක් කාටද දකින්න හම්බේ නරක එක්කෙනෙක් එයා දැකලා ඇති. මොකද්ද? ලෝකේ හැම කෙනෙක්ම දකින්නේ එක්කෙනයි. එයා විතරයි යන්නේ. වෙන කිසි කෙනෙක් ලෝක දහසේ පේන්නේ නැහැ. නිකං රූපයක් පේනවා. හරියක් පේනවා, චලන රූප පේනවා. නමුත් ඒ ඒ ජීවිතේ සම්පූර්ණ මුදක් නම් වෙන්නේ නැහැ. ඒක නිසා එහෙම ලෝකේ කිසිවක් එයක් දකින්නත් බැයි නා. එයා ගැන සුළුමුලක් අහලා හරි තීරණයට බහින්නත් බැයි නා. එයාගේ නියම ආඥානේ අපිට ලබන්න බැයි නා. ඒක කියලාට කේස් ගන්න සුන්. රටෙත් බැයි නා. ඒකෙන් බලාපොරොත්තු වෙන අයිතිවාසිකම් මොකක්ද? නෑ මට යමක් මා බලාපොරොත්තු වෙනවා මගෙන් මම බලාපොරොත්තු මත් මගෙන් හැට වෙනද මොකද බලන්න බෑ මිනිහාගේ සුවඳ මොකක්ද කියලා ඒක වෙලා සුවඳ ඒකට ගඳයි රස මේ මොකක්ද ඒකේට ඒක මට මා ළඟ තියෙන නිසා මේ ඔක්කොම ආම්පන්නේ ටික ගඳ වේලාවත් සුවඳ වේලාවත් කත වේලාව ඔක්කොම මට බලන්න ඉතින් මට පුළුවන් මේ මගලී සපින්න ලෝකේ ඒක නිසා ඒ නීතිය ඇතුලේ එයා අර කියන එයා අර කියන සංවිධානය වෙනකොට කරන්නේ මොකක්ද? එතනින් ගලහට වැඩක් තියෙනවා විද්‍යුප්පාදෝ සංහානියෝ. විද්‍යාවත්මට මත්තමට තමාගේ හිත වැටෙන්න අර බලාපොරොත්තු මිශ්‍ර වූ සිද්ධිය අයින් කරන්න සංහා නිරෝධයේ තියෙකයි මොකද? ඩාරය අහුවෙන ආපෝ එහෙම එක. ඒ මිනිහට ඒ මිනිහා හොඳයි. එයාට ඒ ක්‍රියාව හොඳයි. යම් කෙනෙක් සිතාමනින්දික ක්‍රියාවක් ලෝක දහසියේ මුල් තුන් ලෝකෙම නරකයේ කියන එක වැඩක් කරනවා. ඒ තුන් ලෝක දහසම හොඳේ නරකයේ ගියා. ඒ වෙලාවට එන්නේ හොඳයි වැඩේ. ඒක නිසා ඉන්නේ අතන නර්තනන කරන්නේ නැහැ කවදාවත්. තාපි සංඥා දීලා තිනවා ඒක හොඳයි. ඒකා බිහිතුන් භයානක වැඩක් කරනවා මිනිහෙක්. ආ යාව අන්තිම අමාරුයි. නමුත් සමහරු දෙල්ලට වැළඳා මේ වැළඳාගෙන නර එකක් හරි වෙදී දාලා පයින්. ඒ අමනාපෙන් කරගන්න නෑ. තාම කැමැත්තෙන් කරගන්න. එයාමයි ළමයි දාගත්තා. එයාමයි කැටිගෙන එයාමයි. ගන්නට පස්සේ කියන්නේ ඒක පස්සේ. එයා මේ කතා යාට හොඳින් කියලා ඒ වගේ කරන්නේ. ඒක නිසා තවත් කෙනෙකුගේ කතාවක් නෑ ඒක නිසා මේ ලෝකෙ කිසි ඒ ඒ අය ඒ ඒ දේ හොඳයි. ඒ ඒ අය ඒ ආකාරයෙන් ක්‍රියා කරත් ඒ ඒ කියන විදිහට අපි ඒක අපි බලනවා මේක අපි අහනවා මේක ආග්‍රහණය කරනවා මේක රසෙන් විඳිනවා ඈ මේක ස්පර්ශ කරනවා මේ ආග්‍රහණ පිළිබඳ බැලිල්ල රසෙන් විඳිලා හින්දා පිසිතහනවා අර උවමනා නැති අයිතිවාසිකම අයිතිවාසිකම් කරලගන්න යන්නේ විතර බුදුහාමුදුරු කරනවා එතකොට අන්න එතන අවිද්‍යාව නැහැ විද්‍යාව. ඇයි? සංහව අයින් කරනවා. ඉපදුනේ විද්‍යාවයි මොකද ඒ විද්‍යාවේ කියන්නේ? Tamanට ඕන දේ නිසි විදිහට කරගන්න පුළුවන් නොවරදින ක්‍රමය දන්න එකට විද්‍යාව ඕන එක. දැන් යම් කිසි කෙනෙක් ගස්සනවා නම් ඒ නිඥාව ගහෙන් ඉස්සලා නොයතන තැන ගිහිල්ලා ගහට ගිය කාර්ය කරගෙන බහින්න පුළුවන් නම් ගස් යාමේ විද්‍යාව එනිය දන්න. හැම එකටම විද්‍යාවක් තියෙනවා හරියට කරන්නේ. අවිද්‍යාව කියන්නේ ඒක වැරදුනොත්. දැන් ගස්ස කියන්නේ සම්මාන සමහර වෙයි අතුරු වලින් ගඩා හැදෙනවා මැරිලා පැටලලා මැරෙනවා. ඒ මොකද? ඒ අතුරේ යාම විද්‍යාවේ නැති විද්‍යාව නැති වූ දැනට කෙටි කරලා. මේ මොකද අතුරේ යන්නේ කියලා පාගල හොල්ලලා නිර්මීය කපලාද මොනවාද කියලා බලනගෙන යන්නේ. අර කලින් පිටට ගිහිල්ලා හිටන් මේ අතුර කඩාගෙන වැඩේ. ඒක විද්‍යාව නැති. ඒක නිසා එහෙම අපටත් එන්න පුළුවන්. කම. පුළුවන් විදිහට කරනවා. කරනකොට වෙන්නේ මොකද්ද? අතීතයේ අනාදිමත් කාලයක් තිස්සේ කාසු කරපු කුණු කම්බල් අපි මකන. සායිත කරා. ඒ ඔක්කොම පේන පේන එක මකන. මේ මකමක යාම නිසා නැතිච්ච දේවල් වලින් තනතිල්ල හොඳ විදිහට සිත ක්‍රියා කළා. තනතිල්ල ලැබෙයි. තවත් ඉතුරු නම් ඒවා පෙනේ. ඒ ඔක්කොන්ටම තමයි මේ විදර්ශනාව දෙදන්න කියලා බුදුහාමුදුරුවෝ. ඒත් ඒ විදර්ශනාවේ යෙදීමේදී එයා අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයම අල්ලනවා. ඒකයි මේක වැදගත් මොකද? අතීතයේ තමන් විසින් යම් විද්‍යාවක් අවිද්‍යාවෙන් යුක්ත යමක් කළා කියනවා නම් වර්තමානයේ නිස්පාදනය කරපු විද්‍යාවෙන් ඒවක් වුණා. සද වර්තමානයේ සමාවිතින් ඒවා නැති කිරීම නිසා අනාගතයේදී ඇති වෙන අවිද්‍යාත්මක අයිතිවාසිකම් සියල්ලම නියගින්න තියෙන මේ වර්තමානයේ තුන් හතක් කපනවා. මේක බුදුදහමේ ස්වාමී බුද්ධහමී කියන්නේ කියලා එහෙම හත දාන්න පුළුවන් එකක් තියෙනවා. හැම මොහොතක් පාසාම ඕන කරන එකක් බෞද්ධ දර්ශනය. මේ බෞද්ධ දර්ශනේ නොලැබිච්ච නිසා අරගෙන කියවට කමක් නෑ. බෞද්ධ දර්ශනයට ඔය කියන්න බෑ. හරිද? මොකද ඒක හැම වෙලේම ජීවිතයට අවශ්‍ය එකක් තියෙනවා. ඒක නැතිකම මොකද්ද ඒකටයි අර කියන්නේ. බෞද්ධ දර්ශනෙට කවුරුත් එහෙම කිව්වේ නෑ. මෙන්න මේකටයි බෞද්ධ දර්ශනය. බුද්ධිමත් දැකීම බුද්ධිය කියලා කිව්වේ දුකෙන් නිදහස් වීමට සමාසල කියන දැනීමයි. ඒකට ඒ බුද්ධිය තුලින් දකින්න හැම එකක්ම තමා සැපදෙන දේවල්. සැපදෙන දේවල්. ඒ සැපදෙන ශක්තිය ඔයම ජීවුන වෙනකොට වෙන්නේ මොකද්ද? මෙයා කලේ මොකද්ද කියලා බලුවොත් උෂ්ණත්වය අඩු කරේ. ඒ හැම එකකින්ම වෛරය, ක්‍රෝධය, නොසන්සුන්කම මත්ස මසුරුකම මේ ආදී දේවල් වලින් දිවි තියෙන දිවි හොතු වගේ ඒවා වැඩකල ඒවා ඔක්කොම අඩු වෙනකොට කලේ මොකක්ද මෙයා ක්‍රමයෙන් රාජුස්මත්තේ අර වේදනාව වැඩි වෙන වැඩි වෙන ඒවා අඩු කර කර අඩු කර කර ගියේ ඒකයි මෙයා කළේ ඒ අඩු කිරීම නිසා වුණේ මොකක්ද එයා ඒ පටන් ගත්ත මොහොතේ ඉඳලා බුදුහාමුදුරුවෝ කිව්ව නිවන කළා නිවනට ඇතුළු වුණා එයා සියලු කෙලෙස් නිවනම ගියා ඒ ප්‍රමාණයට යන්නේ අන්තිමට වෙන්නේ මොකද්ද? අර අවසානයේ ඉතුරු වෙන අර සුළු දෝෂයක් එයා දැකලා නිව හැටි වෙන්නේ මොකද්ද? ජීවත් වෙන්න තියෙන නිවීම ශක්තියක් සම්පූර්ණම නෑ. ඒ නිව මොකද්ද? අර ලෝකිත සම්බන්ධකම් පවත්වන කාණ්ඩම පවත්වන නිවීම දක්වා මෙයා ගෙනාවා. ඒකේ ඉතුරුනේ විද්‍යුත් විතරයි කාණ්ඩම් නැති විද්‍යුත් එකක් ඒක ලෝකයක් ස්වාමාරයෙන් හදන එකක් ඒක ජීවිතයක් එක්ක හදන එකක් ඒකයි අන්තිමට බලනකොට අවිද්‍යා විරාගෝකෝ ආවසේ විද්‍යුත්පත්තු තණ්හා නිරෝධෝ ඒවං ආයිතින් පුනබ්බවෝ නහොಂತಿ නැවත එයා තවත් භාවයක තවත් අයිතිවාසිකමක් එක්ක උපදින්නේ නැහැ හේතුව මොකද මේ ලෝක දහසේ හැමතැනම පිළිගන්න කාන්දමයි. ඒ කාන්දම නෑ මෙතන. ඉතින් මොකක්ද එක්ක සම්බන්ධය? කාන්දමෙන් කාන්දමයි මෙතෙක් දුර සම්බන්ධ කලේ. කාම කිව්වේ ඔබට. ඒ කාමය ඒ කාන්දම නැති වුණා නම් මෙතන. දැන් කාන්දම් නැති විද්‍යුත් පිටක් තියෙන දෙයක් මේ ලෝක දහසේ කරක් නෑ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ආ සමනෝනක් තිබාහිරේ. මේ ප්‍රමාණයට සමනය කරන්න බෑ ওই ශක්තිය බාහිර. ඒක ජීවිතයත් ඇතුළේ විතරයි සමනය කරන්නේ. අන්න බුදුහාමුදුරු සමනය කළා වෙන්නේ දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි. ඒ සමනය කරලා. අන්නේ සමනයට ආවම නැවතුස්පත්තියක් නැහැ. එතන මේ අවසානයි. ඒ අවසන් වේදී දක්වා ගමන් කරන කෙනා බුද්ධිමත් කෙනා කෙනිකා ඔන්න ඒ සියලු දෙවිසුන් නැගා නිවන් දකින්න කිව්වෙ වෙන්නේ. ඉතින් දැන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් 6 කියන වෙලාව. අනිත්‍ය නිරාකාර විසුද්ධාම කියන අතර පාඨයේදී ඔබට අනිත්‍යව විරාගය කළ වීම එක්කම විද්‍යාව උත්පත්ති වෙනවා. ඔව් දැන් ඉත බහින්ද බහින්ද කරවල. ඉත නගින් නගින් කරවල යනවා. ඒක ඒ ඒ ඒ ඒ දැනසීම නවත්තන්න. අවිද්‍යාව විවාහයේ සම්බන්ධතාවය නැති කරන එක. ඒක එහෙම කියවම ඒ පාඩියක්නේ. නමුත් එහෙම නෙමෙයි අපි බලන්න ඕන හැම වෙලේම ඔය අවිද්‍යාව සංවිධානය කරන අර මූල අපේ දුර්වලකම මොකද අපේ අවිද්‍යාව තවත් කෙනකින් ආස්වාදයක් බලාපොරොත්තු. මොකද අපේ අපේ මොට්ටකම ඔස්සේ. ඒකෙන් මොකද නෑ ඒක ඒක අයිතිවාසිකම් කියන්නේ ආමයි අපේ තියෙන පාලනය කරන්න. දැන් නිකන් හිතන්න. දැන් මෙතන. මේ කාටවත් අයිති නෑ. මේ පන්සලේ නේව. කොතන හරි මේවා එකක් නැවිලා තිබුණොත් ඈ අපේ මේ අවිද්‍යාව මේ පොඩ්ඩක් පොතක් හරියට විගයගෙන නෑ. පොත අයින ඒක දිහා බල බල හිතනවා. මොකද අර අරක දාලා තියෙනවා. අර අරක එළලා තියෙනවා. එයාගේ තියෙන්නේ මේ ඇයි ඒකත් එක්ක එයා සම්බන්ධයි. මේ අනුහිමිකේක. මොකද අරකට එක්ක අර කාපට් එකත් එක්ක එයා සම්බන්ධයි. මොකද කාපට් එක අර කොනේ. මුළු කාපට් එකක් නෙමෙයි. කවුරු හරි ඉගෙන ඉන්න. අර මනසට කෙලින් ඉන්න එයා ඉන්නේ. එයා එක්ක සම්බන්ධයි. එයාට ඕන විදිහට අරයා ඉන්න ඕන. කාපට් එක යාට ඕන විදිහට කරෙන්න ඕන. අර පුන් පින්තූරයට ඕන විදිහට තියෙන්න ඕන. ඔක්කොම තුන් ලෝකෙක නෑ. මේකයි විද්‍යාවේ කියන්නේ ඕක ඔවා ඉතින් ඉඳන හැම වෙලාවකම කතාපතක නැද්ද කියනවනේ අද හිත සමාධි හරි හරි දාන කටත් ඇද කරගෙන ඈ හිතුවා ඕක තමයි වෙනස් කරන්නේ ඒ කෙහෙම විචාරය අර කෙහෙම විචාරය අර එහෙම වුණා දැන් මොන මිනිහ නිකම්ම විද්‍යාවට ඕන එකක් ඕන කෙනෙක් කරගන්න හැබැයි මට මේක කරන්න දෙපා ප්‍රශ්න එකක් කරගන්න ඔන්න ඔතෙන් ගියා සමහර විට ඒකයි විද්‍යාව තේරෙනවා ඉස්සෙල්ලා. මොකද තියෙන දේශනාව කරා හැය ඉස්සෙල්ලා ඉලාව. ඉතින් අපි හැමදාම සමහරද කොහොමද කතා කරන්නේ? ඈ? ඈ? සමහර හොඳයි. සමහර හොඳයි. එහෙනම් ඒ කියන්නේ පහම අපි හයතනේ මේ ඉතින් ඉබ්බස් ඈ ඒක කොහොමද තෙල්ලගන්න පුළුවන් දැන් මේ පින්නතුන් කොහොම ආසාවෙන් ආදරෙන් කැමැත්තෙන් බොහෝම ඕනකම ජීවිතේ සම්බන්ධයෙන් ඒ ඕනකම සපුරා ගන්න පුළුවන් විදිහ විග්‍රහ කුවේ කරේ ඒවා අපිට දාන්න පුළුවන් ඒවා නෙවෙයි පාවිච්චි කරන ඒක නිසා ඒ විදිහේ ජීවිත හැදගැස්වීම උනන්දු වෙමින් ඒ ක්‍රියා කිරීම නිසා අපි සිහිපත් කරගන්නා වූ සීලමක ශක්තිය ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන් මේ ස්ථානවලටත් අප අප ඇසුරු කරන්නා ස්ථානටත් අභිධූත සියලුම දිව්‍ය රාජ සමූහා මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සදෘපත් වෙනා දිව්‍ය රාජ සමූහාගේ ආශිර්වාදයේ මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත විසි මාර්ගයේ යොදාගෙන ලැබිය හැකි ආරසය මුක්ති විඳගෙන නඳ සායත් ඒ දිවි රාජ සමූහයටත් තම තමන් නමින් සීනි පල්ලෝගේ මෝපිය ආදී ආශිර්වාදයටත් බුදු පිළිතුරක් ලෝසතුන්වත් තම තමන්වත් මේ සත්‍යකාන්තයෙන්ම සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධය හේතුයයන් පිටාති කරගෙන එත්තාවතාවදම් සංතමනියන්සල දේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡම් බුද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්‍ෝ සුකම්මලං ආයාරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්තිය විනාශේ සමිජ්ජතු